Thank you. ස්වාමීන් වහන්සේ අනිත්‍යපද විඥාන අවස්ථාවත් කම්මසගත ඥාන එක පිට පහළවන්නේද මේ මාස්කාවේ යෝගියා ලෝකෝත්තර සත්‍ය එක තමයිද ලෝක සත්‍යට පහ තමයිද නැවත ලෞකික සත්‍යට පත් වීට යම් කිසි පෞද්ගලික වෙනස්කමක් උදා වේද ඇත්තටම කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන එක ආගමික සහ ආගමික නොවන ආධ්‍යාත්මික සහ ආධ්‍යාත්මික නොවන මට්ටමයි තීන්දුව කරන්නේ සාම භාවනා මට්ටමකට හෝ මනස වඩන පැත්තකට යන්නේ නැහැ. ඒක කරන්නේ නරක දේ නොකර ඉන්න හොඳ දේ කරනවා. හොඳ දේ හොඳ දේ ලැබෙනවා කියන සත්‍ය විතරයි. නමුත් අනින්ජ ප්‍රතිපද විඥානය කියලා කියන්නේ නම් ඇත්තටම අපි ඉන්ද්‍රිය යනකොට ඒක සිද්ධ වෙනවා. ආධ්‍යාත්මයක් නැහැ. අපි ඉන්ද්‍රියදී සම්පූර්ණ මේකට කපලා දානවා. මෙතෙන්ට ආවා. නමුත් ඒක මේ සිද්ධ වෙන දෙයක් ඒක අපේ පාලනය නෙවෙයි වෙන්නේ. භවනාදී අපි ඒවා සමාන දෙයක් කරනවා. නමුත් සතිය යුක්තව, අවදී යුක්තව අප්‍රමාදීව. එතකොට තමයි අපිට ඒක ඇනලයිස් කරලා බලන්න පුළුවන්. ඒක නම් භවනාමය වැඩක්, ආධ්‍යාත්මයේ ගැඹුරු වැඩක්. ඒක යනකොට ලෝකෝත්තර පාට බනවා කියලා කියන අමාරුයි. නමුත් ලෝකෝත්තර தත්වයන් චිත්තක්ෂණ වශයෙන් මුත්‍ති වෙනවා. මෙහෙම වෙන්න ඇති දැන් මේ කාය සංස්කාර සංසිද්ධිය මෙහෙමනම් පටි සංකාර මනෝ සංකාර සංසිද්ධිලා එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ කොහොම හිතීද කියන එක පිළිබඳ පොඩි මායාවක් පොඩි සංඥාවක් එනවා. නමුත් ඒක දිගටම හිතින්නේ මොකද අපි කෝල ගති නිසා. අපි කියන කෝඩු ගති නිසා අපි හැම වෙලාවෙම කොන හරහා බලන්නේ. ඒක සාදර වෙන්නේ නැහැ. මොකද අපිට සාදර බව කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද තත්ත්වේ. ඒක gedara වෙනවා. මේකට යනකොට වෙන්නේ මරන්න හරකෙක් ගහලා තින් ගහලා ගහලෙන් ගලවලා මර මේ අපසරක් අපිට දෙන ජීවිනවා වගේ. හරි බයක් පහල වෙනවා. හරි දුකක් පහල වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක දිගට පවතින්නේ. දිගට පවතිනවා ලෑස්තිලා යන්න ඕනේ. ගියාට පස්සේ මේ ලෝකෝත්තර தත්ත්වෙ මෙහෙම වෙන්නේ නැති කියලා තදංග වශයෙන් චිත්තක්ෂණ වශයෙන් ලැබෙනවා. නමුත් බුද්ධියක් නැහැ. ස්ථිර අපිට ආසනයක් නැහැ. වරින් වර ගිහිල්ලා එනවා. එතකොට නැවත ලක්ෂ්‍ය තත්ත්වයටපත් වූ විට යම් කිසි පෞද්ගලික වෙනස් වෙනස්කමක් උදා වේවි කියලා. මේකට උදාහරණයක් දෙනවා. සර්වජන් වහන්සේ අපි මේ වගේ තැනක අන්ධකාරයේ වැස්සේ රැ අමාවක දවසක අපිට කියනවා මෙතනලා පාරේ යන්නේ දෙදරන්නේ කියලා. ඉතින් අපි එක පැත්තකින් බලනකොට අපි ආධුනිකයි මේකට. අනිත් එක වන සිව්පාව මොකක් නැහැට වැඩ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ අපිට තියෙන්නේ යනකොට උතුරට යන්නේ දකුණට යන්නේ මොනවක්වත් මතක නැහැ. ඉතින් ඒ නිසා බය නිසා නිකන් ඉඳක් බෑ. ඒ නිසා අපි ඇවිදිනවා විද්දට අපි ඒක දිහාවකට දෙන්නේ ඒක ගම දිහාට මොනවක්වත් දන්නේ නැහැ. අන්නේ වගේ කුතුහලයක් අන්නේ වගේ සියල්ල අනිත්‍යව කියේදී අකුණු විදුලක් ඇතුවොත් අපිට අර දවල් දැකපු භූමි භූමි ලක්ෂණ පේන්න පටන් ගන්න ප්‍රතිචක්ෂණයකට. එතකොට අපිට දැනගන්න පුළුවන් ගමන් කරලා තියෙන කොහොමද ගමන් කරමින් ඉන්නේ කොහොමද කියලා. ඒක ඉදිරි ගමනේ සංයමයට උදව් වෙනවා. අනිවාර්යයෙන් අන්ධකාරයේ ගමන් කරන මිනිසෙකුට වැස්සේ කරුවලේ අකුණු මුද්‍රක් හිටුවා වගේ තමන් ඉන්නේ මේ දිහාවට හැදිලායි කියන එක මේ වගේ වෙලාවල පේනවා. නමුත් ඊට පස්සේ ආයෙ එන්නේ අන්ධකාරය. ඒ වගේ අකුණු විදුලි කොටන වෙලාවක ටෝච් එකක් තියෙනවා වගේ නැති වුණාට මොකද යම් විදියකට ඔරියන්ටේෂන් එක කරන් දෙනවා අපේ දිශාගත වීමත් එනවා දෙනවා. ඒ වගේ දේවල් වෙනවා අර වංශනික ධර්ම නැතුව මේ නීරසකම දිහා බැලුවොත්. ඒක පිළිබඳව ද්වේෂයෙන් බැලුවොත් ඒ වාසියක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ආනාපාන රස භාවනාවේ දැක්වෙන 11 ආකාරයේ සෑම පරයන්කේකම දැකිය යුතුද? ඒකේ නැතිනම් භාවනාවේ භාවනාවෙන් එහාට දියුණුවට පෙර 11 ආකාරයේ දැකතිබිය යුතුද? එක පරයන්කේදී මෙකි කීලා ආකාරයන් දැකිය සිටිය යුතුද? කර්මයෙන් පැහැදිලි කර දෙන්නේ ඉලා සිටිනේ. එහෙම ඇත්තටම කියන්නේ බෑ කවදාහකවත් දෙකක් එකවර දකින්න බැරි විතරක් කියන්නේ. ඕනෙම පැතිකඩක් එක මොහොතක එකයි දකින්න පුළුවන්. එහෙම දැකලා දැකලා දැකලා දැකලා තමයි මේකෙම අනිත් පැත්ත තමයි මේ කියන්නේ කියලා ඔන්න දෙකක් ඇතිවෙනවා. ඊට පස්සේ තව පැත්තකට තමයි මේ කියන්නේ කියලා කොහොම නමුත් එක චිත්තක්ෂණයේ දෙකක් දකින්න බෑ. එක එක එක එක තමයි ඒක කරන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඒක පිරෙනවා. මේ භාජනය පිරුණා වගේ ඒක ඇදී දකින්න පැති නෑ. උච්චයි කියලා තේරෙනවා. ඒක ඒකලස ආකාරය දකින්න නැතුව ඉස්සරහට යන්න බෑ කියන්න බෑ. නමුත් මේකෙන් කරන්න හදන්නේ ඒක විවෘතව තියාගන්නවා. මේකත් ආනාපානේ පැතිකඩක් වෙන්න පුළුවන් කියන සාධකම. ඒක වහන්නේ නැගිටලා යන්නේ. ඒක පොසිටිව් බලනවා. හැකි සංඥාවෙන් බලන්න අවස්ථාවක් දෙනවා. ඒක නිසා භවනා එපා වුණත් ඕන වුණත් ප්‍රකට වුණත් අප්‍රකට වුණත් ඈතසි වුණත් දුරසි වුණත් මේක වළංගු අවස්ථාවක් කියලා හිත විවුර්ත කරන නිසා ඒ යෝගාවචරය විහිං වැට කඳු දාගන්නේ නැහැ. විහිං කවුල් පාස දාගන්නේ ඒ විදිහට විවුර්ත කරලා දෙනවා. ඒ නිසා මේක ඉදිරි ගමනට දහිතයක් කරලා යනක් මේකෙන් කරන්නේ. ස්වාමීන් වහන්සේ භාවනා යෙදී සිටින විට යම් කාල සීමාවක් ඉක්මදී විට සරේ යම් ස්ථානයක ක්‍රමානුකූලව හටගන්නා වූ වේදනාවක් ක්‍රමයේ තීව්‍ර වන අතරය අසරමා ධාතුන්ගේ සමසුලිත නොවූ ක්‍රියා කාර්කමක් ලෙස මම සිතමි. මේ නිවැරදි ඊකමනයක් ඇත්තටම මේ අතරමහා ධාතුන් ගැන විස්තර කරනවා කියලා කියන්නේ රූප ආකාරයෙන් විතරක් මේ වේදනාව විස්තර කරන්න හදනවා. නමුත් ඒ පැත්තට ගිහිලා නාම ධර්ම පැත්තෙමුත් වේදනාවට හොල්මන් කියනවා. බලපෑම කියනවා. වේදනාවක් එනකොට මේ වේදනාව කෙරෙහි අමනාපය එන එක නුපුණු මනසේ ඇති. නමුත් පුරුදු මනසක් තියෙනවා නම් මේ දුක් වේදනාවක් එන්නේ මේකට අමනාපය දැනෙවිලා තියෙනවා. වේදනාව වගේ මම මේ අමනාපයක් බලන්න ඕනේ කියලා. අමනාපයක් බලලා වේදනාවක් බලලා දෙතාවදච මෙනෙහි කිරීමක් කරන්න පටන් අරගත්තොත් වේදනාව පිළිබඳ සතුටක් පහළ වෙනවා. මම දැන් යම් පමණකට මේක දැන් දිරවගෙන තියෙනවා කියලා. ඒකකොට නාම ධර්ම වලත් කම්බිනේෂන් එක වෙනස් වෙනවා. එකම පුද්ගලයා තමයි බලන ආකාරය වෙනස් නිසා. ඒ හතර මහා භූතයන්ගෙත් විලෝපන වගේක් යනවා. නාම ධර්ම වලත් වෙනස්කම් වගේක් වෙනවා. ඒක නිසා කායानुපසනාවට වැඩි වේදනානුපසනාව භාවනාවේ විචිත්‍රයි, විවිධාංගිකයි, අභියෝගකාරී මෝඩ මනුස්සයර දෙගුණයක් නරකට හිතනවා. දක්ෂයාට දෙගුණයක් වාසියට හිතනවා. අරක එකට එක තියෙනවා නම් මේකට දෙකක් සමහරවිට රූප කියනකොට සුදු කියන ඔත්තු කියන්නේ එකට දෙක තියෙනවා. සමහර හොඳටම පරදිනවා දන්නවනම් එකට දෙක තියලා ගන්නවා. ඒකත් දෙකම දෙකක් හම්බෙනවා. කරුණොත් දෙකක් පරදිනවා. ඒ වගේ වේදනාන ප්‍රශ්නත් එක ශ්‍රී ලංකාවයි කියලා කියන්නේ හොඳටම ප්‍රොෆිටබල් ඥානවන්තයයි. මොඩ මිනිසයා කරන්නේ ඒ පැත්තට යන්නෙම නැහැ බය. ඒ නිසා වේදනාන ප්‍රශ්නාව නාමාකාරයෙන් විතරක් නෙවෙයි රූපාකාරයෙන්ම දකින්න පුළුවන්. මේකේ ඇති වෙන වේදනාව ධර්මතාවයක් ලෙස භාවනා කෙදී සිට අවස්ථාවක සතියට ගෝචර වන ලෙසින් බලන ආකාරය පැහැදිලි කර දෙමින් ඉල්ලමි. ඒක බලන එක ආකාරයක් නෑ. අපිට තියෙන්නේ මේකට ප්‍රතික්‍රියා නොකර ඒකට දෙන්න පුළුවන් පණිවිඩ ටික දෙන්න අරින්න ඕනේ. මෙහෙන් ඒක නිශ්චය කරන්න නැතුව මෙහෙන් ඒක නිගමනය කරන්න නැතුව නිරීක්ෂණය වැඩි කරන්නේ නිගමනය අඩු කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඔය අටේ පන්ති තමයි පන්ති විද්‍යාව විෂය කරනකොට පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා ඒ නිගමනයට යෑම තමයි හදිසි වීම. නිරීක්ෂණය වැඩි කිරීම තමයි විපස්සනා කරනවා කියන්නේ. විවිධාකාරයෙන් බලනවා. ඒ නිසා මේ විවෘතකම කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒකට වෙන ක්‍රම නැහැ. ක්‍රම සහ විදි තමන් හදාගන්න ඕනේ. නිරීක්ෂණය නොකර ඉන්න එක තමයි අපි මේ කාමයට වැටෙනවා, ද්වේෂයට වැටෙනවා, මෝහයට වැටෙනවා කියන්නේ. නිරීක්ෂණයක් නැහැ කාමයට දායකම් කරගෙන යනවා. මොනවද වෙන්නේ දන්නේ නැහැ. ද්වේෂයට යටකලා වැඩ කරනවා, එතකොට වැඩක් වෙන්නේ නැහැ. එතකොට පස්සනාවක් විපස්සනාවක් විශේෂ දැක්මක් වෙන්නේ අපේ කියන අනුග්‍රහය තමයි මේ දේ ඇති හැටි දැකීම. ඇති හැටි දැකුනේ නැත්නම් මුකින් හම්බෙච්ච අවස්ථා